එමනම් හොඳයි පින්වත්නි අද දවසේත් අපි ධර්ම දේශනාවකට අහුම්කම් දුන්නා. මේ පින්වතුන්ට තමන්ගේ භාවනාව සම්බන්ධයෙන් එහෙමත් නැත්නම් අද පවත්වපු මේ ධර්ම දේශනාව සම්බන්ධයෙන් කාට හරි ප්‍රශ්නයක් යොමු කරන්න තියෙනවා නම් ඒ සඳහා අවස්ථාව ගන්න කියලා ආරාධනා කරනවා. සන්ධ්‍යා මිරිමාන අත්සැවීමක් කර තිබෙනවා ඔබගේ දහම් ගැටළු ඉදිරිපත් කරන්න. අවසරයි ගෞරවනීය ස්වාමින්වහන්සේ පළමුව මේ සක්මන් හා පරයන්ක භාවනායි වල නිරීක්ෂණ හතරකුත් ඊළඟට මේ භාවනා කාලය පිළිබඳවත් ඔබ වහන්සේගේ ඉදිරියට මම උපදෙස් බලාපොරොත්තු වෙනවා නිරීක්ෂණ වෙන්නේ සක්මන් භාවනාව දැන් අලුතින්ම පටන් අරගෙන වගේ දැනෙන්නේ මම හිතන්නේ අවුරුදු 3ක් විතර දැන් සක්මන් භාවනාව කරා හරිම සතිමත් සක්මනේ දෙකලවර ඊ타ත්ම සතිමත් කාලය පිළිබඳ හැඟීමක් නැහැ. පැය එකමාරෙන් එහාට උනත් කරන්න පුළුවන්. ඊළඟට බ්‍රහස්පතින්දා පරයන්ක භාවනාවේදී සිරුර විපාට වගේ චිත්ත ඒකාග්‍රතාවයක් පැවතුණා. ස්වල්ප වේලාවයි පැවතියේ ඊළඟට එය අපැහැදිලි වෙන හැටි දැක්කා. සිකුරාදා පරයන්ක භාවනාවේදී රිදී පාට කොටස් සහ අඳුරු කොටස් වල එකතුවක් දැක්කා. සංඥාව කියලා අතාරින්න හැදුවා ඒත් එහෙම අතාරින්න බැරි වුණා ස්ටේබල් ගතියක් වගේ දැක්කේ ඊළඟට වෙනත් අවස්ථාව ඒ වගේම පරයන්ක අවස්ථාවක හෘදේ මේ අඛණ්ඩ චලනයක් වගේ දැනන ස්පන්දනයක් නෙමෙයි ඊළඟට සිකුරාද සවස් කාලේ බැලක් ඇහුවා එදා ඒ ස්වාමීන් වහන්සේ කිව්වා ඉමාන් අර ගාතාවක් ඉමාන් කටකනේ ඉමාන් බුද්ධන් බුද්ධ පරිපාටියා බුද්ධන් පූජේමි කියන ඒ පාඩය ඊයේ මුළු දවස පුරාම මේ මගේ හිතේ දෝංකාර දුන්නා. ඊළඟට හැම මේ සාමාන්‍ය ජීවිතේ හේතු දකින්නවා සිද්ධීන් හේතු දකින ස්වභාවයක් තමයි දැන් තියෙන්නේ. භාවනා කාලය ගැන කියනවා නම් ස්වාමීන් වහන්සේ මේ පර්යංක භාවනා කාලය කියන්නේ සතිමත් ඉඳීමද විශේෂයෙන් පරයන්කන භාවනා කාලයේ වැඩිනම් භාවනාවේ පසු වැඩ කටයුතු වලදී හොඳ චිත්ත ඒකාග්‍රතාවයක් පවතිනවා. සක්මන් පාරයන්ක භාවනා කාලේ කාලයෙන් මිදිලා වගේ මට දැනෙන්නේ ඒ සම්බන්ධයෙන් කාලය භාවනා කාලය සකස් කරගත යුත්තේ කෙසේද මේ ප්‍රශ්න වලට තමයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගෙන් මේ උපදෙස් බලාපොරොත්තු වෙන්නේ හොඳයි. ඇත්තටම මේ <clears throat> දැන් භවනා කාලය ටික ටික අපි එක්තරා අන්දමකින් ටිකක් නම්‍යශීලී කරගත්තට වරදක් නැහැ. මොකද මුල් කාලෙදී අපි අපිව ටිකක් මේ ධෛර්යය මුල් කරගෙන එහෙමත් නැත්නම් වීරය මුල් කරගෙන යන ගතියක් තියෙනවා. මොකද භවනා කරන කම්මැලි, තාම හිත මේකේ රසයක් දන්නේ මේකේ ප්‍රයෝජනේ එච්චර දන්නේ අපිට එච්චර අවබෝධයක් නැහැ. අපි ක්‍රම සහ විදි දන්නේ නැහැ. ඒ නිසා ටිකක් බල කළා අර හදාගත්ත මේ වැඩසටහනකට අනුව හදාගත්ත කාලසටහනකට අනුව අපිව මෙහෙවන ගතියක් තියෙනවා. හැබැයි පස්සේ පස්සේ දැන් ටික ටික අපිට තේරෙනවා භවනාව ගැන යම්කිසි වැටහීමක් තියෙනවා, ටිකක් ටිකක් අත්දැකීම් තියෙනවා. ඉතින් එතකොට දැන් අර භවනාවක් ඉවර වෙනකොට අපිට යම්කිසි ලක්ෂණ ටිකක් පහළ වෙනවා. හිතාගන්න අපි දැන් පරයන්ක භවනාවක් නම් කරන්නේ ඒ පටන් ගත්ත අවස්ථාව ගැන අපිට යම්සි වැටහීමක් තියෙනවා. ඊට හොඳට මැද හරිය ගිය හැටි භාවනාව වැඩිච්ච ආකාරය ගැන යම්කිසි වැටහීමක් තියෙනවා. අගට එනකොට නිකන් භාවනාව ඉවර වෙන ඉවර වෙන්න යනකොට පහළ වෙන යම්සි ලකුණු ටිකකුත් තියෙනවා. කියන ඒ ලකුණු ටික ගැන Tamanට යම්සි අවබෝධයක් එනවා. ඉතින් ඔන්න ඔය ලකුණු ටික ඇතම් පරයන්කවලදී අපි හිතමු ඔන්න විනාඩි 45කින් පහළ වෙනවා. ඇතම් පරයන්කවලදී පැයකින් පහළ වෙනවා. ඇතම් පරයන්කවලදී විනාඩි 30කින් පහළ වෙනවා. ඒ වගේ ඔන්න වගේ වෙනස්කම් සිද්ධ වෙන්න ගන්නවා. ඉතින් ඒකේ කිසි වරදක් නැහැ. අපි මේ ලකුණු ටික අනුව තමයි දැන් තීරණය කරන්න තියෙන්නේ. ආ දැන් නම් අද මේ භාවනාව ඉවර වුණා. දැන් ඉතින් මම සක්මනකට යන එක වඩා සුදුසුයි. කියලා යන්න තමන් ඒ අනුව තීරණය කරන්නයි තියෙන්නේ. මොකද අර ඒ ලකුණු ටික පහළ වුණාට පස්සේ ආයෙත් නිකන් අර දැඩි වේරයකින් දත්මිටි කාගෙන එක හිටියා කියලා එච්චර ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ. මොකද ඒ වමනා කරන සමබරතාවය දැන් අවසන් වෙලා. හිතයි, කයයි ඔක්කොම ටික එකතු වෙලා මේ නිකන් ගමනක් ගියා වගේ දෙයක් වුණා. අපි ඒ ගමනාන්තයට දැන් පැමිණුණා. ඒ සෙෂන් එක ඉවරයි දැන්. ඊට පස්සේ ඉතින් ඊළඟ සෙෂන් එකක් ඊළඟ වැඩසටහනක් ඊළඟ අධ්‍යයනයක් පටන් ගන්න තියෙන වෙන ලොකු වෙනසක් කළා. ඒ කියන්නේ එක්ක මේ සම්මනකට ගිහිලා නැත්නම් පොඩ්ඩක් තේ ටිකක් බිලා නැත්නම් නාලා කියලා ඇවිල්ලා වෙනත් වැඩක් වැඩක නිරත වෙලා ඇවිල්ලා තමයි ඊළඟ අධ්‍යයන පටන් ගන්න තියෙන්නේ. ඔන්න ඔය වගේ අපේ අපේ භාවනාව ඉවර වෙන හැටි ඒ අධියර අවසන් වෙන හැටි ගැන යම්සි වැටහීමක් අපිට ලැබෙනවා කාලයක් යනකොට. ඒ ලකුණු අනුව තමයි අපි තීරණය කරන්න තියෙන්නේ තවදුරටත් මේ කරනවද නැත්තම් දැන් මේ අවසන් වුණ එක බාර අරගෙන මෙතනින් මම සෑහීමකටපත් වෙලා ඊළඟ වෙන භාවනාවකට වෙන කටයුත්තකට මම යෙදෙනවාද කියන එක ඒ අනුව නම්ශීලීව අපි යොදා ගන්නයි තියෙන්නේ. ඒ එකක්. අනිත් එක තමයි දැන් අපි අර අහපු බණක තියෙන දෙයක් නැත්තම් දැකපු දෙයක තියෙන කාරණයක් නැවත නැවත හිතට එනවා කියන එක ඔය සමාධියේ ලක්ෂණයක්. අපේ හිත තුළ ටික ටික සමාධිමත් බවක් දිනු වෙන්න දිනු වෙන්න ඒක තියෙන එක්තරා පොඩි අතුරු ඵලයක් තමයි අපේ හිතට යම්කිසි අරමුණක් දුන්නාම එයා ඒ අරමුණම නැවත නැවත නැවත නැවත ගන්නවා. සමහර විට දැන් හිතන්න දැන් මේ දවස්වල ඔය කියන චූම්පාන් කියලා එකක් තියෙනවා. ඉතින් හැම තිස්සෙම මේ මොකක් හරි වාදනයක් දාගෙන මේ පාන් විකුණනවා. සමාලාවට ඉතින් අපිටත් ඕක ඇහෙනවා. දැන් ඕක ඇහුණාට මොකද හිත දැන් ඒ වාහනේ ගිහිල්ලා ඉවරයි. හැබැයි හිත ඇතුලේ අර ඒ චූම්පාන් සති තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒක තමයි ඇහෙන්නේ. තමයි මේ පින්වතුන්ට මේ අත්දැකීම ලැබිලා ඇති. මත්තත් මොකක් හරි සින්දුවක් ඇහෙනවා. ඉතින් දැන් සින්දුව ඇහිලා ඉවරයි. නමුත් අර හිත ගිය කෑල්ලක් නැවත නැවත හිත විසින් දවස පුරා කියවනවා. ඉතින් ඔන්න ඔයගේ தත්වයක් අපේ හිතේ ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා අපි මේ හිත පරිහරණය කරද්දී කාතකින් හරි පරිසම් වෙන්න ඕනේ. මේ හිත ඔය වගේ ඇබ්බැහි වලට පුදුම රුචියක් තියෙනවා. ඇහිච්ච දෙයක් පුදුම විදිහට රුචි කරනවා. ඒකම නැවත නැවත මතක් කරගන්නවා. ඒකෙම නැවත නැවත යෙදෙනවා. ඔය බැරි වෙලා තිබුණු නරක දෙයක් නම් මේ හිතට පුරුදු කරලා තියෙන්නේ. ඉතින් ඒක අපිටම අවැඩදායි තත්වයකට නැත්නම් අකුසලයක් පිණිස අපිව අපාගත කරන මට්ටමකට අරගෙන යන්න පුළුවන්. ඒ නිසා ධර්ම කාරණයක් නැවත නැවත මතක් කරනවා කියන එකේ වරදක් නැහැ. නමුත් ඊට වඩා වටිනවා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා මේ ධර්මකාරණය තේරුම් ගන්න, ඒකේ ප්‍රයෝජනය ගන්න, ඒක පාවිච්චි කරලා ඊට පස්සේ හැබැයි ඒකත් පැත්තකින් තියන්න අවශ්‍යයි. ඒකත් හිතින් අයින් කළා හිත නිශ්ශබ්ද කරගන්න අවශ්‍යයි. දැන් මේ කාරණා හොඳින්ම පැහැදිලි වෙනවා ඔය දේදා විතක්ක සූත්‍රයේදී. බුදුරජාණන් වහන්සේ කියනවා මේ අකුසල් ටික දුරු කරගන්න මම කුසල් විතර්කයක් පාවිච්චි කළා. කුසල විතර්කයක් පාවිච්චි කළා. ඊට පස්සේ හැබැයි කුසල විතර්කයත් මට තේරුණා මේක මේ උදේ හවස හිතන්න ගියාම මේ හරිම වෙහෙසයි හිතට. මගේ කයටත් නිකන් හරි ක්ලාන්ත ගතියක් දැනෙනවා. මොකද මේ නැවත නැවත මේ කුසලයක් හිතනවා. හිතරත් හරි වෙහෙසයි, කයටත් ටිකක් අමාරුයි, වෙහෙසයි. නරකද මේකත් හිතන්න නැතුව හිත නිශ්ශබ්දව තියෙනවා. විතර්ක නොකර, ਵਿਚාර නොකර, ඒ බඳු මට්ටමකින් මේ හිත පවත්වන්න පුළුවන්ද කියලා ඊට පස්සේ ඒ බඳු මට්ටමකින් හිත පවත්වනවා නම් බුදුරජාණන් වහන්සේ කියනවා ඒක අර කලින් தത്വයට වඩා ප්‍රණීතයි කියලා. ඉතින් එතකොට අපි ඒ ප්‍රයෝජනේ සලකලා යම්සේ විතර්කයක් ධර්ම විතර්කයක් ධර්ම මානසිකාරයක් පාවිච්චි කරාට කමක් නැහැ. හැබැයි ඒකේ ප්‍රයෝජනේ ගත්තට පස්සේ එම්නම් හිත නිස්කලංක කරන එක, හිත නිශ්ශබ්ද කරන එක ඊළඟ පියවර බවට පත් වෙනවා. හොඳයි. ඉතාම පැහැදිලි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝාෂ ප්‍රාර්ථනා කරනවා තිරුවන් සරණයි. හොඳයි හොඳයි. ඊළඟ දහම් ගැටලුව බන්දජීව මහතාට ඉදිරිපත් කරන්න පුළුවන්. අවසරයි ස්වාමීන් වහන්සේ, පෙරුවන් සරණයි. ඔව්, පෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ දැන් අද ධර්මදේශනාවේදී දැන් අර සඳහන් වුණ ඔබ වහන්සේ ඒ කියන්නේ පැහැදිලි කරපු විදිහට මට තේරුනේ දැන් චේතනා කියන එක සිත විසින් කරනවා වගේ ස්වභාවයක් පැහැදිලි වුණා කියලා තමයි මට තේරුනේ. නමුත් ඇත්තටම වෙන්නේ චේතනා කියන එකදී ඇත්තටම අපි මුල්ුණේ නැත්නම් චේතනාවක් පහළ වෙන්නේ නැහැ නේද කියලා. ඔව්. අතන දැන් අපි කියන්නේ කවුද? ඒ මම වෙන්නේ එතකොට. අන්න ඒක තමයි. ඒ මම මම කොහොමද හැදුන්නේ? ඒ මමත්වයේද අපි ඒ කියන්නේ එතන අසති අසති තිබුණොත් තමයි මම වෙන්නේ. එහෙම නැත්නම් ආ ඒක තමයි. ඒක මේ චේතනා පහල කරද්දී හැමතිස්සෙම ඒකට යොමු වෙච්ච ඒක කරන කෙනෙක් ඉන්නවා පුජ්‍යලයක් ඉන්නවා මමෙක් ඉන්නවා ඒ මමය හදපු තණ්හාවක් ඒ විවිධ තත්වගත වීමක් හිත ඇතුලේ ක්‍රියාත්මක වෙනවා. හැබැයි ඒ බඳු තත්වයක් නැත්තම් චේතනා පහළ නොකර හිත නිකන් සාවධානව ඉන්නවා. ඔව් දැන් සාමාන්‍යයෙන් දැන් සාමාන්‍ය ස්වභාවය එහෙමනේ ස්වාමීන් වහන්සේ දැන් මගේ දැන් දැනට ස්වභාවය එහෙමයි. එතකොට ඒ නිසා තමයි මට දැන් ඔබ වහන්සේට පැහැදිලි කරනකොට කිව්වේ මේක සිත විසින් චේතනා පහළ කරනවා කියලා. නමුත් මගේ අත්දැකීම නෑ. එහෙම නෙමෙයි. මේක මම මුල් වෙලා තමයි චේතනා පහළ කරන්නේ. මම මුල් එන්නේ සතිමත් නම් ඒක එහෙම වෙන්නේ නෑ. සතිමත් ඒක හරි. දැන් අතරම දැන් මම බන්දුජීව මහත්තයා මේ කියන්නේ මේ සූත්‍ර දේශනාව විස්තර කරද්දී මම මුලින් විස්තර කරේ අර චේතනා පහල කර ගැනීම, ඒකට පුදුම රුචියක් දැක්වීම, මොකක් හෝ වැඩක් කිරීම, කිරීමේ උවමනාව, කායික ක්‍රියාවක් කිරීමේ උවමනාව, කායික කර්මාන්තයක් කිරීමේ උවමනාව. මේක තමයි අපේ සාමාන්‍ය මේ පෘථග්ජන ස්වභාවය. මේක තමයි සාමාන්‍ය මිනිස්සෙගේ ස්වභාවය. නමුත් ඒක සෑහෙන්න එහාට යෑමක්නේ අපි විපස්සනාව හරහා කරන්නේ. මේවා තියෙන ආදීනම තේරුම් අරගෙන මේකේ තියෙන වෙහෙස තේරුම් අරගෙන චේතනා පහළ නොකිරීම සඳහා අපි වෑයමක් ගන්නවා. ඒතර මේ චේතනා පහළ කිරීමේ තියෙන වෙහෙස තේරුම තේරුම් අරගන්නවා. ඊට පස්සේ තමයි දැන් ওই බන්දු ජීව මහත්තයා කතා කරන මට්ටමකට කෙනෙක් එන්නේ. දැන් එයා දන්නවා මේ චේතනා පහළ කරගන්නවා කියන එක මේ මම මුල් වෙලා ඇතින එකක්. මම කියන එක අවිද්‍යාව නිසා මුල් වෙලා ඇතින දෙයක්. කියලා එයා නුවණින් තේරුම් ගත්තට පස්සේ එයාට තේරෙනවා දැන් අසතියෙන් ඉන්න අවස්ථාවකදී හිත අවිද්‍යාවට ලක්වෙච්ච අවස්ථාවකදී තමයි එහෙමනම් මෙන්න මේ චේතනා පහළ වෙන්නේ. එහෙම නැත්තම් හිතට තියෙන්නේ මොහොම සාවධානව නිවිච්ඡන්දමකින් ශාන්තන්දමකින් තියෙන උදු දැනුවත් භාවයක් පමණයි තියෙන්නේ කියලා අන්න යාට තේරෙනවා. එහෙම. හරි සුවස්. වාස්ත පැහැදිලි කරනවා. ඒක තමයි මට නිකන් එතන ගැටලුවක් ආවේ. දකින්න එකයි මේකයි වෙනස් නේ කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ පැහැදිලි ඔබ වහන්සේට විදුත් බව නිරෝගී බව ප්‍රාර්ථනා කරනවා තුමන් සර්ණයි. හොඳයි හොඳයි. යෝෂි වන්නේ ආරච්චි ඊළඟ පැනේ පිළිපත් කරන්න කියලා. තෙරුවන් සන්නයි ගරු ස්වාමීන් වහන්සේ. ඔව් තෙරුවන් සන්නයි. ස්වාමීන් වහන්සේ මට ප්‍රශ්න දෙකක් තියෙනවා. පළවෙනි ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ දැන් මේ චප්පිසෝදන සූත්‍රයේ විශුද්ධීන් හයක් රහතන් වහන්සේලා අනුගමනය කරනවා කියලා සඳහන් වුණානේ. මෙහෙමයි. දැන් විශුද්ධීන් හය කියන එකෙන් අදහස් වෙන්නේ නැහැ මේ හයම සම ප්‍රමාණ වලින් අනුගමනය කළා කියලා. සමහර විට මේකෙන් එකක් බොහොම ලොකු ප්‍රයෝජනයක් ගැනීම අරගෙන තියෙන්න පුළුවන්. දැන් හිතන්න යම්ස කෙනෙක් තමන්ගේ මුල් වකවානුවේදී සමහර විට ඔන්න ධාතුන් සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් ඇති කරගෙන යම් තාක් දුරකට ගියා. ඊට පස්සේ යාට නිකන් රුචියක් ඇති වුණා නෑ මම දැන් ස්කන්ධයන් ගැන ටිකක් විමසලා බලනවා. කියලා ඔන්න එයා දැන් ස්කන්ධයන් පැත්තෙන් හොඳට යම්සේ අවබෝධයක් ඇති කරගන්නවා. ඒ අනුව කටයුතු කරනවා. ඒ පැත්තනොත් ටිකක් දුරට යනවා. ඉතින් අපි දන්නේ නැහැ. ඒතර කොයි කොයි විදිහකට යෑම තුලද මෙයා තුල සම්පූර්ණයෙන්ම ආශ්‍රවයන් ෂේ වුණේ. ඒතකොට මේවා මේ එක එකක් ගානේ ගැඹුරුයිනේ. ඒතකොට මේ එක එකක් හරිම ප්‍රබලයි. එතකොට මේ එක එකක් පරිහරණය කරද්දී සෑහෙන ප්‍රමාණයකට කෙලෙස් දුර වෙවි ආශ්‍රවයන් ඡේවි ගියා නම් සමහරට මේ එකකින් වුණත් සමහරට කෙනෙක් අරහත්ත්වයටපත් වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් දැන් අද අපි කතා කරපු මේ සතර ආහාර ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරද්දී උන්වහන්සේ කියනවා මේ කබලින්කාර ආහාරය කියන එක ගැන වුණත් යම්ස කෙනෙක් හොඳින්ම මනාකොට පරිපූර්ණ වශයෙන් දැනගත්තා නම් එයා අනාගාමී තත්ත්වයකටපත් වෙනවා කියලා. ඒ වෙනුවට එයා අපි හිතමු ස්පර්ශාහාරය මනවින් දැනගත්තනම් ඔන්න අරහත්ත්වයටමපත් වෙනවා කියලා කියනවා. එයා මනෝ සංචේතනාහාරය මනවින් දැනගත්තනම් එයා අරහත්ත්වයටපත් වෙනවා කියලා කියනවා. එයා විඥානාහාරය මනවින් දැනගත්තනම් අරහත්ත්වයටපත් වෙනවා කියලා කියනවා. ඉතින් ඒ කියන්නේ මේ එකක් වුණත් අපි හොඳට මාස්ටර් කරා නම් එකක් වුණත් අරගෙන හොඳට ඒක මේ අපේ හිත තුළ හැදෙන හැටි, ඒවැයෙන් අපි පටලව ගන්න හැටි, ඒවා තුළ කෙලෙස් ඇති වෙන හැටි මේවා ඔක්කොම දකිමින් ඒවැයෙන් හිත බේරා ගැනීමෙන් අපි ප්‍රතිපදාවක් පිරුවනම් මේ එක එකක් වුණත් හරිම ප්‍රබල කර්මස්ථාන. ඉතින් ඒ නිසා අර එකක් හැබැයි කරාම අනිත් ඒවා ගැන නිකන් අර ණය විපස්සනාවකින් අනුමාන ඥානයකින් මේ තැනත්තට අවබෝධයක් එන්න පුළුවන්. ඒ වගේමයි මේ හුඟක් තියෙනකොට ඒ හැම එකෙන්ම ටික ටික කරන්නත් පුළුවන්. ඉතින් මේ විවිධ මේ ඔප්ෂන්ස් තියෙනවා ඉතින්. මේ මේ ආවිලා ආයුධ මල්ලක් කියලායි අපි හිතන්න තියෙන්නේ. අපි මේ අවස්ථානුකූලව මේ ආයුධය පාවිච්චි කරන්නයි තියෙන්නේ. එක්කෝ සමහරට මේ එකම ආයුධයකින් සෑහෙන වැඩ කොටසක් ගන්නත් සමහරට මේ යෝගාවචරය අනුව ඒක තීරණය වෙනවා. ඇතම් කෙනෙක් මේ ඔක්කොම දේවල් දන්නවා නම් ඒ අවස්ථානුකූලව මේ හැම එකෙම පොඩ පොඩ ප්‍රයෝජනෙ ගන්නත් අවස්ථාව තියෙනවා. මගේ ප්‍රශ්නය වුණේ ස්වාමීන් වහන්සේ දැන් රහත රහත් භාවයටපත් නොවුණු ආර්යයන් වහන්සේ නම කොයි ආකාරයෙන් මේ විසුද්ධීන් හය මොන මට්ටමකින් පාවිච්චි කරනවා වෙන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ. ඔව් ඒක තමයි මේ මේ හයෙන් මොනවාම හෝ එකක් හෝ දෙකක් හෝ කීපයක් හෝ ඔක්කොම හෝ ටික ටික ඉතින් පරිහරණය කරන මාර්ගයක තමයි අපි සියලු දෙනාම ඉන්න ඕනේ. ඒ කියන්නේ පෘථග්ජන මට්ටමේ හෝ ආර්ය මට්ටමේ හෝ ඉන්න විපස්සනා යෝගාවචරයේ මේ හයෙන් එකක් හෝ කීපයක් හෝ අනුගමනය කරන ප්‍රතිපදාවක තමයි ඉන්න තියෙන්නේ. ඔව්. ඒකයි මම කිව්වේ අන්තිමට අර අවසාන වශයෙන් මමත් ඒකයි කිව්වේ මේවා අපි අපි කරන භාවනාවේ මේ පැති තියනවාද? අපි මේ බඳු මාර්ගයකද යන්නේ? මම වඩන භාවනාව මේ මාර්ග 6ට සමාන්තර ගතියක් තියනවාද කියලා එහෙනම් මමම විමසලා බලන්න ඕනේ. එහෙමයි. දෙවෙනි දෙවෙනි ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ අර පස්ස ආහාරය ගැන දැන් මේ පස්සේ කියන ධර්මතාවයේ ස්වාමීන් වහන්සේ මට හිතන විදිහට ඒකේ තීව්‍රතාවය අනුව අපිට දැනෙන වේදනාව වෙනස් වෙනවා කියලා. හරි. ඒ කියන්නේ පස්සේ පස්සේ ධර්මතාවයේ තීව්‍රතාවය වැඩි නම් අපිට දැනෙන වේදනාවත් වැඩි. එහෙම නැත්නම් දැන් අර අනිශ්චිත ස්වභාවයේ නැත්නම් යෝනිසෝ මනසිකාරයක යෙදෙනකොට තියෙන පස්සේ පස්සේ ස්වභාවය නිසා සපත් නැති දුක්ත් නැති නිකම් උපේක්ෂා සාගත වේදනා ස්වභාවය ඇති වෙන්න පුළුවන් කියලා නිකන් වැටහීමක් තියෙනවා ස්වාමීන් වහන්සේ. ඔව්. ඔබ වහන්සේගේ අදහස දැනගන්න කැමතියි. ඔව් ඒක හරි. ඒ කියන්නේ ඔව්. ඒක හරි. මොකද ඒ කියන්නේ දැන් ස්පර්ශ ස්පර්ශයේ තීව්‍රතාවය මත තමයි වේදනාවේ තීව්‍රතාවය තීරණය වෙන්නේ. අපි බොහොම ප්‍රබල ස්පර්ශයකට ලක් වුණා නම් එතකොට ඒ ඒ අනුව ප්‍රබල වේදනාවකටත් අපිව ලක් වේවි අපිට භුක්ති විඳින්න සිද්ධ වේවි නමුත් අපි ගියේ නිකන් යාන්තම් ස්පර්ශයක් නම් ලාවට සිද්ධ වෙච්ච ස්පර්ශයක් නම් ඉතින් ඒ අනුව ඒ ඊට අනුරූප පහළ වෙන වේදනාවක් ඉතින් සරල වේදනාවක් නැත්නම් සැහැල්ලු වේදනාවක් වෙන්න පුළුවන්. ඉතින් එතකොට මේ ස්පර්ශය තමයි තීරණය කරන්නේ වේදනාවේ තීව්‍රතාවය මොකද්ද කියලා. නැත්නම් වේදනාවේ ස්වභාවය මොන වගේද කියලා. ඒක හරි. ඔව්. කොහොමද මේ ස්වාමීන් වහන්සේ මේ වේදනාව කොහොමද හොඳයි හොඳයි. ඊළඟ දහම් ගැටලුව පාලිත ඉදිරිපත් කරන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ ඇහෙනවද? ඔව් ඇහෙනවා. ඒක ස්වාමීන් වහන්සේගෙන් අවසරනේ අර චූටි ප්‍රශ්න දෙකක් තියෙනවා ස්වාමීන් වහන්සේ. පළවෙනි ප්‍රශ්නේ ශ්‍රුතමය ප්‍රශ්නයක්. සාස්ත්‍රඥ වහන්සේ ධම්මචක්කපවත්තන සූත්‍රය දේශනා කරන අවස්ථාවේදී ඉස්සෙල්ලාම ස්වාමීන් වහන්සේ කිව්වේ මේ කාමස්පල්ලිකාණියෝගය අත්ත කිලෝමිතාණියෝගය මේ දෙකම අත් කරලා මධ්‍යම ප්‍රතිපදාව යොමු වෙන්න කියලා කිව්වේ. එතෙන්දී මට වැටෙන විදිහට එතන කාමසු කල්ලාද කියන ගැටීම සහ බැඳීම. බැඳිච්චර කාමී කියන්නේ බැඳීම අනික ගැටීම. නමුත් ඊට පස්සේ ස්වාමීන් වහන්සේ ශාසුන් වහන්සේ දේශනා කළේ චතුරාර්ය සත්‍ය කියන අර අර මේ හත් සත්‍ය සත්‍ය හතරේ ත්‍රිපිපරිවර්තය සත්‍ය කෘත්‍ය ආදි වශයෙන් මට එකම ප්‍රශ්න තියෙන කොහොමද ස්වාමීන් වහන්සේ අර අර දෙකේ ලින්ක් එක මොකක්ද ඉස්ලාම් පටන් ගත්තේ කාමස්පල්ලාන යෝගයත් අත්කිමුත ඒ ගැටීම බැඳීම ගැන කතා කරා. ඉතින් මම ඉතින් එතන ඊට පස්සේ චතුරාර්ය සත්‍ය විස්තර කෙරුවේ. ඉතින් මම හිතුවා ඕක ඉස්සෙල්ලා ඕක හිතුවේ මේ මධ්‍යම ප්‍රතිපදාව කියලා. ඉතින් චතුරාර්ය සත්‍ය සරණ සාසුන විස්තර කෙරුවා මේ <clears throat> දෘෂ්ටාකාරය ඊට පස්සේ ආරෂ්ඨාංග මාර්ගයයි කියන්නේ ඊතර සම්මා දෘෂ්ටිය දෘෂ්ටිය මුල් වෙලා ආරෂ්ඨාංග මාර්ගය විස්තර කෙරුවා. මම ඉස්සලා හිතුවා ඕක අත්ත කිලමතා ඥෝකය ඇත්ත ඇත්තේ නැත නැත්තේ නැත කියන හේතුඵලවාදී අනුව තමයි මේ චතුරාර්ය සත්‍ය විස්තර කරුවේ කියලා. වහන්සේ ඒ ඉදන්නේ මොකද එහෙම මොනේ ඒක මොකද ලිංගිකේත ස්වාමීන් වහන්සේ? දෙකක් ඉස්සලා කියලා පස්සේ චතුරාර්ය සත්‍ය විස්තර කරන කොහොමද මේ දෙක සම්බන්ධ වුනේ? කාමසුකල්ලය කරන ක්‍රාන්තිකෘතය චතුරාර්ය සත්‍යට. ඔව්. චතුරාර්ය සත්‍ය කියන්නේම මධ්‍යම ප්‍රතිපදාවක් කියලානේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. දැන් අපි කාමසුකල්ලිකානු යෝගය කියන එක සැලකුවොත් අපි එතන කෙනෙක් පුජ්‍යලයක් හදාගෙන එතන මමත්වයක් ඇති කරගෙන පුළුවන් තරම් ඉඳුරන් පිනවන පැත්තක් ගැන අපි කතා කරනවා. ඒතකොට තණ්හාව පෝෂණය කරන ඒ තණ්හාවෙන් බැඳෙන ඒ එක අන්තයක් ගැන අපි කතා කරනවා. ඊට පස්සේ අනිත් පැත්තේ තියෙන්නේ අත්කලමතාණු යෝගයේදී තියෙන්නේ මම දුරු කරන්න කියලා මම නැති කරන්න කියලා ආත්ම නිෂේධනයක් කරන්න කියලා කයට වද දෙමින් කය කයට යම්කිසි දුක් දෙමින් එතන ආත්ම නිෂේධනයක් සඳහා දරන ප්‍රතිපදාවක් තියෙනවා. දැන් මේ අන්ත දෙකේම එතකොට මමෙක් ඉන්නවා, පුජ්‍යලයක් ඉන්නවා, අවිද්‍යාවක් තියෙනවා. එතකොට අන්තගාමී වීමක් තියෙනවා. දැන් මධ්‍යම ප්‍රතිපදාවේ එහෙම අන්තගාමී වීමක් තියෙන්න බෑ. කිසිම දෘෂ්ටියක හිර වෙන්න හැකියාවක් නැහැ සම්මා දිට්ඨිය කියලා කියන්නේ. කොයිම හෝ දෘෂ්ටියක් අල්ලගත්ත නැති තත්ත්වයක්. ඉතින් එතකොට දැන් අර අන්ත දෙකේ අපේ හිත කොහොමත් ඉතින් පරිහරණය කරනකොට දුකක් දැනෙනවා. ඒ දුක තේරුම් ගන්නවා. එතකොට ඒකාන්තයට ගියත් දුක අනිත් අන්තයකට ගියත් දුක. අර දුක තේරුම් ගත්තනම් එතකොට ඒ දුකට හේතුවක් වශයෙන් එක්ක ඔන්න තණ්හාවෙන් ඇවිලා එහෙම නැත්නම් ව්‍යාපාදයෙන් ගැටිලා කියලා එතකොට මේ අර කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා ඔන්න වගේ ඒකට හේතු දැක්කනම් ඊට පස්සේ දැන් ඒ හේතු දකින්න දකින්න ඒ හේතු ක්‍රියාත්මක කරන්නේ නැතුව ඒ හේතු පෝෂණය කරන්නේ නැතුව යම්ස කෙනෙකුට ඉන්න පුළුවන් නම් අන්න නිවීමක් තියෙනවා. අන්න නොබැඳීමක් තියෙනවා. එකකවත් දැවෙන්නේ නැතුව මේ හිත මැද්දේ තියාගෙන යන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒතර ඔය දේ අපි නැවත නැවත කරනවා නම් එතන ආර්ය අෂ්ටාංග මාර්ගයේ වශයෙන් නැත්තම් ප්‍රතිපදාවක් වශයෙන් පෙන්වනවා. මොකද එකපාරක් ඔක් කරා කියලා සාර්ථක වෙන්නේ නැහැනේ. ආයෙත් ගිහිලා හිත ඇලෙනවනේ. ඒතර එහෙනම් ආයෙත් මේ ඇලීමෙන් හිත නිදහස් කරගන්න ඕනේ. ආයෙත් හිත මැද්දේ තියන්න ඕනේ. කියලා ඒ ඒ බඳු ප්‍රතිපදාවක් නැවත නැවත පුරන්න සිද්ධ වෙනවා. ඉතින් එතකොට මේ මුලින් අර වගේ අන්ත දෙක දේශනා කළේ නැත්නම් අපිට බෑනේ මැද්ද මොකද්ද කියලා තේරුම් ගන්න නේද? ඔව්. ඒ මැද්දට ඇයි චතුරාර්ය සත්‍ය කියන ස්වාමීන් වහන්සේ. මම හිතුවේ මැද්ද දෙක ගෙනාවේ අර හේත් ඇත්තේත් නැද්ද නැත්තේත් නැත කියලා හේතුඵලවාදී විස්තර කරනවා කියලා මට හිතෙන චතුරාර්ය සත්‍ය ගෙනාවේ. ඔව් චතුරාර්ය සත්‍යයේ ඇත්තම හේතුඵල දහමත් විස්තර කරනවා. දැන් ඇත්තම මෙහෙමයි. දැන් හේතුඵල දහම කියන්නෙම දුක්ඛ සත්‍යය. දැන් දැන් ඔය මහා තිත්තායතන සූත්‍රය වැනි සූත්‍ර තියෙනවා. ඒකෙදි බුදුරජාණන් වහන්සේ දුක්ඛ සත්‍ය වශයෙන් තමයි පෙන්වන්නේ ඔන්න ඔය මේ පටිසෞපාදය. පටිසෞපාදයේ සමුදය පක්ෂය. ඒ අපි අවිද්‍යාව නිසා විද්‍යාව මොකද්ද මේ විඥාන නාම රූප වල බැඳිලා නැවත නැවත තව ස්පර්ශයන් සිදු කරමින් සලආයතන ක්‍රියාත්මක වෙලා අන්තිමට දුකක් උරුම කර ගැනීම නේ සිද්ධ වෙන්නේ. එතකොට මේ පටිච්චසමුප්පාදයේ මේ සමුදය පක්ෂය කියලා කියන්නෙම තනිකරම දුක්ඛ සත්‍යයක්. ඉතින් එතකොට ඒකෙන් නිදහස් වීම කියන එක කියන්නේ ඔන්න නිරෝධ සත්‍යයක්. ඒ කියන්නේ චතු මේ පටිච්චසමුප්පාදයේ ක්‍රියාත්මක නොවන తත්වය. ඒක තමයි නිරෝධ සත්‍යයක් වශයෙන් පෙන්වන්නේ. දැන් ඇතම් තැන්වල මේ දුක්ඛ සත්‍ය වශයෙන් පෙන්වන ඔන්න පංච උපාදානස්කන්ධයේ දුක්ඛ සත්‍ය වශයෙන්. තවත් තැන්වල දුක්ඛ සත්‍ය වශයෙන් මේ පරිසෝපාදයේ සමුදය පක්ෂයේ දුක්ඛ සත්‍ය වශයෙන් පෙන්වනවා. ඉතින් හැබැයි මේ ඔක්කොම එකයි. ඇත්තටම බැලුවාම. දැන් අපි උපාද පංච උපාදානස්කන්ධයක් ගැන කතා කරනකොට උපාදාන වෙච්ච මට්ටමකම තියෙන දුකක්. ඒ දුකටපත් පත් වුණ ආකාරය කියන්නේ අන්න පරිසෝපාදයක්. ඒ පරිසෝපන්නව තමයි ඒක සිද්ධ වුනේ. හිත ගිහිල්ලා බැඳුනා හිත ගිහිල්ලා ඇලුනා ගියක් උපාදාන කළා දැන් ඔන්න පංච උපාදානස්කන්ධයක හිර වුණා අල්ලගත්තා භව තත්ත්වයක් ඇති කරගත්තා. ඒ ආපු මාර්ගයේ දිහා විමසලා බලද්දී ඒකේ තියෙන අන්න අර හේතුඵල ධම අවිද්‍යාව නිසා සංස්කරණ කළා ඊට පස්සේ විඥාන නාම රූප වල පැටලිලා ඒ අනුව සලආයතන ක්‍රියාත්මක වෙලා ඊට පස්සේ ස්පර්ශයන් ලැබලා වේදනා ඇති වෙලා ඔන්න තණ්හාවක් වෙලා ඔන්න උපාදානයක් වෙලා කියලා අර ඒක දැන ඒ හේතුඵල දහම් පැත්තෙන් බැලුවොත් එතන ඒ හේතුඵල දහමකුත් තියෙනවා. ඉතින් කාතකින් අර බුදුරජාන් වහන්සේ අපිට තේරුම් ගැනීම සඳහා විවිධ දෘෂ්ටි කෝණ වලින් ධර්මය පැහැදිලි කරලා තියෙනවා. නමුත් ඉතින් එකම දේ තමයි සිද්ධ වෙලා තියෙන්නේ. අන්තිමට දුකක් තමයි පත් වෙලා තියෙන්නේ. දුකකට තමයි හිතපත් වෙලා තියෙන්නේ. ඒ දුකටපත් වෙච්ච පියවර වශයෙන් ඕනනම් පටිසමුපාදයක් විස්තර කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ උපාදානය මුල් කරගෙන පංච උපාදානස්කන්ධයක් වශයෙන් විස්තර කරන්නත් පුළුවන්. ඒක තියෙනවා. Oh. ඔය දෙවෙනි ස්වාමීන් වහන්සේ මේ භාවනා පිළිබඳවයි දැන් ගොඩක් කාලවලට මට සිටින් මෙඩිටේෂන් එකේ ස්වාමීන් වහන්සේට මේ බව ටිකක් වෙලාවක කොහොම ධෛර්යයෙන් කරනකොටත් කිටු කෙරුවත් මේ මනෝ සංචේතන කියන්නේ මනසේ මේ වෙන අරමුණු කොහක් වැඩි කියන්නේ ගොඩක් කාලට සිටින් එකක් කරගෙන පොඩ්ඩක් මේ හිත ඒකාග්‍ර වෙනකොට ඔන්න මනසෙන් එන ඒවා බැටගාම වැඩි වෙන පටන් ගන්නවා. නමුත් ඉක්ම එක බ්ලැක් ලයිට් නවත්තලම යන වෝකින් වලට බ්ලැක් කලාවට. ඒ බොහෝ වෙලාවට වෝකින් වල ස්වාමීන් වහන්සේ මේ අර එහෙම මන මනස එච්චර බැටදෙන්නේ නැහැ. මොකද මේ හොඳට වගේ අර අරමුණු ස්පර්ශය හොඳට ඇතිවීම නැතිවීම අරමුණ හොඳට පේනවා. මොකද මම අර මම වේදා සරණක් මේ මම මැට් එක මේ ඕවන් මැට් එක මම මේ මෙඩිටේෂන් වෝක් මෙඩිටේෂන් කරන්නේ. එතකොට අරමුණු හොඳට තීව්‍රව තේරෙනවා. ඒ වගේ වෙනස් වීමක් තේරෙනවා. ඒ වෙලාවේ අර මන කියන එක අර මනසින් අර කරදර කරන්නේ නැහැ මට ඔහොම වෙලාවට. එම නිසා දැන් මම ගොඩක් වෙලාවට කියලා පුදානාස කියනවා වගේ පැයක් ඉස්සලා වොකින් කරලා පුළුවන් තරම් ඊට පස්සේ සිටින් එකකට යනවා. ඉතින් මට හිතනවා ස්වාමීන් වහන්සේ මට ගොඩක් කරදරේ තියෙන අර වොක් සිටින් වලදී. මොකද ඇවිල්ලා හැම වෙලාවෙම මනසේ කරදර කරනවා. නමුත් අතෙන්ද ගියා වොකින් කරනකොට එහෙම ප්‍රශ්නයක් ගොඩක්ම අඩුයි වෙන්නේ නැහැ කියන්නේ මම. අඩුයි. එහෙම මම ඉතින් පුළුවන් තරම් මේ සිටින් සිටින් අඩු කරලා වොකින් වැඩිපුර කරුවා නම් වරදක් නැහැ. කිසි වරදක් නැහැ. මොකද අපි මොකද සක්මන් භාවනාවේ නිකන් අපේ අපේ කන්ට්‍රෝල් එක යටතේ නිකන් වැඩේ වෙනවා වගේ ගතියක් තියෙන නිසා එතෙන්දී අපිට නිකන් අපිව පාලනය කරගන්න පුළුවන්. අපේ හිත හිත යම් තාක් දුරට පාලනය කරලා අර ප්‍රබලව දැනෙන ස්පර්ශයට නැවත නැවත හිත යොමු කළා හිත මෙල්ල කරගන්න පුළුවන්. නමුත් අර සිටින් එකේදී මුගක් කාලවට මේ අපි පුළුවන් තරම් චේතනාපූර්වක වැඩ නවත්තලා ඉබේ වෙන දෙයට අවධානය යොමු කරන්න ගියාම තාමත් ඉතින් හිත කියවන්න ගන්නවා නම් හිතට নানা ප්‍රකාර අරමුණු එනවා නම් තාම ඉතින් අපිට එයාට ප්‍රතිවිරුද්ධව දක්වන්න පුළුවන් ප්‍රතිචාරය තාම මදි. ඉතින් ඒ හින්දා වරදක් නෑ ටිකක් වැඩිපුර සක්මන කරන්න. ඉතින් ඔය සක්මන හරහා ඔය අපිට වමනා කරන මේ කුසලතාවය හැදිලා එනවා. අපි තුල සතිමත් බවද සම්පජඤ්ඤයේද ප්‍රඥාවද හොඳට ශක්තිමත් වෙලා එනවා. ඒක ඒක දිනු වෙච්ච මට්ටමේදී ඊට පස්සේ වාඩි කරන්න පුළුවන්. වාඩි වෙලත් සාවධානව ඉන්න පුළුවන්. ඒක ඒ කියන්නේ මේ ඒක හැදෙනකන් සක්මන වැඩියෙන් කරා කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. අඩුපාඩුවක් වෙන්නේ නැහැ. ඒතර මට සක්සි වොකින් වලදී මට ගුවක් කියලා ඊට පස්සෙත් ප්‍රපංච එන්නේ නැහැ දැන් අපිට හිතට අරමුණු වෙනවා ආපු ආපු ගම වේදනා සංඥා සංකාර එක්ක ඒකාග්‍රතාව මානසිකාර්ය සිදුවලා සිතකුත් පහළ නවුත් ඒ පහළ වෙච්ච සිතේ මානසිකාරයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ මට යන්නේ මේක මම හිතනවා වගේ භාවනාවේ තියෙන යම් කිසි පොඩි පොඩි දියුණුවක් කියලා මට හිතනවා ඒක මොකද මානසිකාර්යය දැන් මගේ වෙන්නේ නැහැ. ඉස්සර වාගේ මේ මේ ප්‍රපංචය දෙන්නේ නැහැ. ප්‍රපංච ඇති වෙන්නේ. ඒක මගේ බලාපොරොත්තු අවසාන වශයෙන්. ඔව්. කිසි වරදක් නැහැ. කිසිම ප්‍රශ්නයක් නැහැ. අපිට සක්මන් භාවනාවේ ওই ප්‍රයෝජනෙමයි තියෙන්නේ. සක්මන් භාවනාවෙන් තමයි පුළුවන් තරම් ඒ කියන්නේ අපේ අපේ පාලනයේ යටතට අපේ හිත ගන්න පුදුම රුකුලක් ලැබෙනවා. පුදුම සහයෝගයක් ලැබෙනවා. ඒතොර ඒක අපි අරගෙන ඒ මට්ටමට හිත දියුණු කරගෙන ඊට පස්සේ වාඩි වුණා නම් වාඩි වීමේදී තියෙන්නේ තව ටිකක් ඒක හොඳට රිෆයින් කරලා සූක්ෂම කරලා මේ සියුම් අන්දමින් දකිමින් තව ගැඹුරකට ගෙන යාමක් තමයි මේ පරයන්කෙදි කරන්න තියෙන්නේ. ඉතින් ඒක හිමීට කරගන්න පුළුවන්. වැඩිපුර සක්මන කරන්න කිසි වරදක් නැහැ. ඒ සර්. හොඳයි හොඳයි. ඊළඟ දහම් ගැටලුව පුණ්‍යට ඉදිරිපත් කරන්න පුළුවන්. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඔව්. ගැඹුරුම මේ ධර්මදේශනාවක් ආහාර ගැන මට මෙතන ස්වාමීන් වහන්සේ කිව්වා දැන් අපි චේතනාවක් එනවා කියන්නේ ඇත්තටම මම හැදෙනවා. එතන අපි සිතුවිල්ලට සත්‍යමත් වෙනවා කියන්නේ එන සිතුවිල්ල ගැන සත්‍යමත් වීමෙන් ද අපි එතන බැලිය යුත්තේ එතන මේක හේතු නිසා ඇති වෙලා නැති වී යන කියන එතන ත්‍රිලක්ෂණය බැලීමත් අපි කල යුත්තේ. අපි දැන් භාවනා කරනකොට හරි නිකන් ඉන්නකොට අපි දැන් සතුටුමත්ව එදිනෙදා ජීවිතේ ඉන්නකොට හරි අපිට එන සිතුවිල්ලට සතුටුමත් වෙනවා. අපි අඳුර ගන්නවා මේක පටිඝ සිතක්ද කද්ද කියලා අඳුර ගන්නවා. නමුත් මම එතනින් එහාට මට හිතෙනවා මේක නැවත නැවත විතර බොටල් අප් කරනවා වගේ දෙයක් හිතනවා. එහෙම කරාම මට සතුටුමත් වීම පමණක් හිටියා මම බැරි ඉත්තේ කොහොමද කියලා මගේ පළවෙනි ප්‍රශ්නේ සන්නස. ඔව් ඒක තමයි. දැන් අපි සතිමත් වුණාම තමයි නිකන් අපි බ්‍රේක් ගැහුවා වගේ හරියට එතන නිකන් ඒ ආපු මේ සිතුවිලි ධාරාව ටිකක් මෙල්ල කිරීමට ලක් වෙන්නේ. නැත්තම් ඉතින් අපි යා අපිව මැඩපවත්වගෙන දිගටම නිකන් අපිව ප්‍රපංචයක් දක්වා ඇදගෙන යනවා. නමුත් සතිමත් වෙච්ච මොහොතේදී අපි නිකන් බ්‍රේක් ගහලා පොඩ්ඩක් එයාව අඩපණ කළා වගේ, එයාව දුර්වල කළා වගේ අපි අඩියක් පස්සට අරගෙන දැන් එයා දිහා බලනවා. ඊට පස්සේ අන්න අපිට මේක ලිහෙන්න ගන්න ඕනේ. ඒ කියන්නේ දැන් සතිය විතරක් නෙමෙයි ඊට පස්සේ සම්පජඤ්ඤය කියලා කියන්නේ ඒකයි. අපිට දැන් මේ එක එකක් ගානේ තේරෙනවා. ඔන්න සිතුවිල්ලක් ආවා. ඒකට මම තව කෑල්ලක් මුට්ටු කරනවා. ඔන්න තවත් කෑල්ලක් දැම්මා. ඔන්න අතීතෙන් කෑල්ලක් දැම්මා. අනාගතෙන් කෑල්ලක් දැම්මා. කොහොම කියලා අර ඒ සිතුවිලි වියන ආකාරය, සිතුවිලි නිකන් පැටව ගහන ආකාරය පොඩ්ඩක් නිකන් අපිට තේරෙනවා නම් එතන තියෙනවා සතියට අමතරව ඉතින් සම්පජඤ්ඤයක් ප්‍රඥාවක් එතන තියෙනවා. ඒවා තේරෙන්න තේරෙන්න තමයි අපි මේ ප්‍රඥාව තුලින් තමයි ඕක සම්පූර්ණයෙන්ම නිකන් මේ බිඳ හැරලා දාන්නේ. ඕක නිකන් ශූන්‍ය කරලා දාන්නේ. එහෙම නැත්නම් මෙයාගේ බල බිඳලා දාන්නේ. නැත්නම් අර එයා නිකන් එක රොත්තට එනකොට එක ගැම්මට එනකොට එයා හරි ප්‍රබලයි. නමුත් අරකින් එකක් එකක් පස්සේ එකක් එන ආකාරය මේවා අපිම නිකන් යක්කු කරගන්න ආකාරය අපිට පේන්න පේන්න ඊට පස්සේ මේගොල්ලෝ නිකම්ම නිකන් සිතුවිලි බවට පත් වෙනවා. අපි ඒවට දෙන වටිනාකම එන්න එන්න අඩු වෙන්න පටන් ගන්නවා. අපි ඒවට රැවටෙන්න තියෙන අවකාශය සෑහෙන්න අඩු වෙන්න පටන් ගන්නවා. ඒ හරහා ඔන්න හිත යම් වෙලාවකදී සමාජ සිතුවිලි නැතුවමත් ඔන්න ඉන්න පටන් ගන්නවා. ඔය වගේ ගමනක් තමයි තියෙන්නේ. ඒ නිසා සතිමත් වීම වැදගත්. කිව්වා වගේම සතියට අමතරව දැන් ඊට පස්සේ මේක ගැන ටිකක් සියුම්ම හොයන ආකාරය. ඒකට මේකට මුල් වෙච්ච හේතුව දහින ආකාරය. ඒවැ වැරද්දක් නෑ. මොකද යෝනිසෝ මනසිකාරයක් ක්‍රියාත්මක වෙන්නේ. ප්‍රඥාවට තමයි දැන් පොඩි නැඹුරුවක් තියෙන්නේ. ඒක වැරද්දක් නෑ. ස්වාමීන් වහන්සේ දෙවැනි ප්‍රශ්නේ දැන් අපි විඥානයේ ආහාරයක් වෙනකොට සතර සතරහාර වල අපි රූපෙත් අපිට රූපයක් දකින්නවා යම් ආයතනික ඇසෙන් රූපයක් දකින්නවා කිව්වොත් එතෙන්දි විඥානය හැදෙනවා එතෙන්දි ඒ තුලක් හැදෙනවා එහෙම කියන්න බෑ අතරම දැන් අපි උවමනාවෙන් බලලා ඒ දකින්න රූපයට බැඳෙනවා කියන එක අතරයි අපිට නිකන් පේනවා කියන එක අතරයි ලොකු වෙනසක් තියෙනවානේ අපි විශේෂ වමනාවකින් ඇහැ යොමු කළා ඒ වෙතට අවධානය යොමු කළා බැලීම තුළ අන්න විඥානාහාරයට අමතරව සමායන මේ චක්කු විඥාණයට අමතරව එතන හෝගාල මනෝ විඥාන පහළ වෙලා එතනටම හිත යොමු වෙලා ඒ තැන මම උපදිනවා ඒ දැකපු රූපය තුළ මම මමෙක් හැදෙනවා පුජ්‍යලයක් හැදෙනවා ඒ තුළ මම බැහැ ගන්නවා එතන තමයි අන්න විඥානාහාරයක් සිද්ධ වෙන්නේ හැබැයි ඊට මෙහා නිකන් හිතන්න අපි නිකන් වාහනයක යනකොට නිකන් අපි කඩවල් පොළවල් පහු කරගෙන යනවා වගේ අනිකුත් වාහන පහු කරගෙන යනවා වගේ පාර යන මිනිස්සු පහු කරගෙන යනවා වගේ අපිට නිකන් පේනවා. හැබැයි එකක්වත් අපි නතර වෙලා අල්ලගෙන බැඳගෙන බලන්න යන්නේ එතන තියෙන නිකන් පෙනීමක් විතරයි. එකකවත් තුල බැස ගැනීමක් නැහැ. අපි නොදැක්කෙත් නැහැ හැබැයි අපි දැක්කා. නමුත් උවමනාවෙන් බැහැලා බලන්න ගියේ නැහැ. අන්නේ වගේ දෙයක් තමයි තියෙන්නේ. එතනදී කියන්න බෑ විඥාන ආහාරයක් මේ ඇත්ත වශයෙන් සිද්ධ වෙනවා කියලා. එතන එතන ඇත්තම ඔව් එතන නිකන් අර චක්කු විඥානයක් පහළ වෙච්ච මට්ටමකින් අපිට කියන්න බෑ මේ මෙතන පරපතලව අන්දමේ මනෝ විඥාන හැදිලා මනස එතන බැහැගෙන නාම රූප වල පැටලිලා එච්චර බරපතල මට්ටමකට ගියා කියලා කියන්න බෑ. ඒකනේ දැන් අපි දැන් අපි ওই බාහ්‍ය සූත්‍රයේදී එහෙමත් බුදුරජාන් වහන්සේ කියන්නේ දිත්තේ දිත්තමත්තම් භවිස්සති කියලා කිව්වහම ඉතින් එතන නැහැ විඥානාහාර මට්ටමක්. නිකන් දැක්කා දැක්කමතින් නතර වෙලා තියෙන්නේ. ඔව්. ඒකට සම්හාසය කියන්නේ ඒ ඒ තින සංගති පස්සෝ වෙල ස්පර්ශය ඇති විනාට පසුව එන විඥානය තමයි ආහාරයක් බවට පත්වන්නේ. ස්පර්ශයෙන් පසුව අපි එතන වේදනා සංඥා සංඛාර විඥාන කියලා අපි එතන එනවනේ ආයේ. නෑ එහෙම දැන් එතන දැන් විඥාන ආහාර මට්ටමේ දැන් නාම රූපයක් නේ නාම රූපයක් අත්‍යවශ්‍ය වෙනවා. ඒ නාම රූපයට අපි ඔන්න බැඳෙනවා. ඒකේ පැටලෙනවා. ඊට ඒත් එක්කම දැන් සලායතන ක්‍රියාත්මක කළා. ඒක නැත්තම විඥාන ආහාර ගන්න මට්ටමේදී අනිත් ඒවත් ඇත්තටම ටටක් ගාලා හැදෙන මට්ටමක් කියන්න පුළුවන්. ඇත්තටම මට මෙහෙම හිතෙනවා දැන් හිතන්න මම තේරුම් ගන්න තියෙන දැන් සමහර දැන් බුදුරජාන් වහන්සේ ස්පර්ශාහාර කියනකොට එක මට්ටමකින් දේශනා කළා තියෙනවා. ඊළඟට මනෝ සංචේතනා කියනකොට තවත් මට්ටමකින් දේශනා කළා තියෙනවා. විඤ්ඤාණාහාර කියනකොට ඊටත් වඩා සූක්ෂම මට්ටමකින් දේශනා කරලා තියෙනවා. ඉතින් එතකොට මේ එක එක මට්ටමේදී අපි තුන් විඤ්ඤාණාහාර ප්‍රබලව ගන්න මට්ටමේදී හැබැයි එතකොට තින් සමහරට මනෝ සංචනාත් මනෝ සංචේතනාත් ක්‍රියාත්මක වෙනවා. ස්පර්ශත් ක්‍රියාත්මක වෙනවා. නමුත් අර බලන දෘෂ්ටි කෝණය ඊට වඩා සූක්ෂමයි කියන්න පුළුවන්. මේ ආහාර හතර එක විට පැවති විර එකක් වගේ ඇත්තට මේක ක්ෂමයකින් සතරහින් නිරුද්ධ වෙනවා කියන්නේ ඔය හැම එකෙම ටික ටික ටික අනිවාර්යයෙන්ම අනිවාර්යයෙන්ම දැන් දැන් ඇත්තටම අර දැන් රහතන් වහන්සේලා ගැන කියවෙන මේ ධම්මපදයේ ගාතාවක් එහෙම තියෙන්නේ මේ අරහන්ත වර්ගයේ මොකක්ද මේ සබ්බාසවා පරික්ඛේන ආහාරේච අනිස්සිතෝ ශුඤ්ඤතෝ අනිමිත්තෝ ච විමුක්ඛෝ යස්ස ගෝචරෝ ඔය විදිහට දේශනා වෙනවා මේ ධම්මපදයේ ගාථාවක එතකොට කියන්නේ සබ්බාසවා පරික්ඛේන සියලුම ආශ්‍රවයන් ඡේකල හල ඡේකල හැරපු ආහාරේච අනිස්සිතෝ මේ සියලුම ආහාරයන් මේක ආහාරයක් නෙමෙයි සතර ආහාරයන් ගැනම අනිශ්චිතව වාසය කරනවා ඒවා නිකන් අසුරු නොකර ඒවැය බැඳෙන්නේ නැතුව ඒව උපාදාන නොකර වාසය කරනවා. ශුඤ්ඤතෝ අනිමිත්තෝච විමුක්ඛෝ යස්ස ගෝචරෝ. දැන් උන්වහන්සේගේ හිත බහුල වශයෙන් තියෙන්නේ අන්න අර ශුඤ්ඤත අනිමිත්ත කියන ඒ විමුක්ෂ මුඛ මට්ටම් වල. ඉතින් මේ මට්ටම් වල හිත තියෙනකොට එහෙමනම් ඔය ආහාරවල බැඳීමක්, ආහාරවල බැස ගැනීමක්, ඒවය උපාදාන කිරීමක් සිද්ධ වෙන්න බෑ. එතන තියෙන්නේ ආහාරයන් කෙරෙහි අනිශ්චිත බවක්. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. පැහැදලා නිදුක් නිරෝගී වාසනාව ආයුබෝධ වේවා. හොඳයි හොඳයි තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ඊළඟ දහම් ගැටලුව ශර්මිලාට ඉදිරිපත් කරන්න පුළුවන්. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ අවසරයි. ඔව්. සවිනාස මට පොඩි ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් ආසවානුසය වල සවිනාස හොඳ නරකයි හොඳකුත් තියෙනව නේද? හොඳ පැත්තක් තියෙනව නේද? ඔව් ඔව් මෙහෙමයි. දැන් ඇත්තටම ඒක විස්තර වෙන්නේ ඔය සම්මා දිට්ඨිය ගැන කියනකොට සම්මා දිට්ඨියේ පැති දෙකක් නැත්නම් අවස්ථා දෙකක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ මුල් මට්ටම තමයි ලෞකික සම්මා දිට්ඨිය කියන එක. දෙවෙනි මට්ටම දියුණු මට්ටම තමයි ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියන එක. ඒතර දැන් ලෞකික මට්ටමේදී ඒක ආශ්‍රව සහිතයි. ඒකද කියනවා මේ පුඤ්ඤ භාගියා උපදි වේපක්කා සාසවා පුඤ්ඤ භාගියා උපදි වේපක්කා කියලා කියනවා. ඒ කියන්නේ ඒක ආශ්‍රව සහිතයි උපදීන් සහිතයි ඒ වගේමයි එතන ආශ්‍රව සහිතයි. මේ එතන උපදි විපාක සහිතයි. ඉතින් ඒ ඒකත් ඉතින් එක මට්ටමක්. හැබැයි ඉතින් ඒ ආශ්‍රවයන් රහිත මට්ටමක් ගැන ඊළඟට සඳහන් වෙනවා. ලෝකෝත්තර සම්මාදිට්ඨියක් කියලා අනාසවා ලෝකුත්තරා මග්ගංගා කියලා. ඒතොර එතෙන්දී මේ කතා කරන්නේ අනාශ්‍රව වූ මට්ටමක්. ඒ ආශ්‍රවයන් නොවැඩෙන අන්දමකින් කටයුතු කිරීමක්, ඉබඳු දෘෂ්ටියක්, ඉබඳු දැක්මක් ගැන තමයි කතා කරන්නේ. සංඥාස අනිත් එක සංඥාස මේ ලොකු ස්වාමීන් වහන්සේගේ විතක්ක සංතාන සූත්‍රය එක කාලයකට ඉස්සෙල්ලා කරපු දේශනාවක උන්වහන්සේ මේ කුග්ගල සූත්‍රය ගැන පොඩි හැඳින්වීමක් කරා ඔබ වහන්සේට වෙලා තියෙන වෙලාවක අපිට ඒ සූත්‍රය අනුසාරයෙන් ධර්ම දේශනාවක් කරන්න ආ පුද්ගල සූත්‍රය මේ يعني පුද්ගල සූත්‍ර මම දන්න තරමින් නම් කීපයක් මම හිතන්නේ තියෙනවා මේ කොයි එකද දන්නේ ඔය කියන්නේ මේ පුද්ගල සූත්‍රය කිව්වහම අංගුත්තර නිකායේ එකක් වෙන්නේ නැති නේද මම හිතන්නේ සවිනාස අර මේ අංගුත්තර නිකායේ නෙමෙයි මට මතක හැටියට මම ඊට පස්සේ ආයේ හෙව්වා මට හොයාගන්න බැරි වුණා. ආ පුද්ගල සූත්‍රය කියලා අර සුදු කළු ඒ කියන්නේ හොඳ ඉඳලා නරකට නරක ඉඳලා හොඳට අන්න ඒ වගේ එහෙම දේශනාවක් තමයි ඒකේ. ආහා. මේක මේ මට දැන් මේ හම්බුණා මේ සංයුත්ත නිකායේ මම පෙන්නන්නම් ඒක. හරි සංයුත්ත නිකායේ සංයුත්ත. ඔව් මේ මේක එනවා පුද්ගල සූත්‍රයක් එනවා සංයුක්ත නිකායේ. මෙන්න මේ විදිහට මේ සගතාවක්ගේ පුද්ගල සූත්‍රයක් තියෙනවා. ඉතින් සමහර මේක දන්නේ ඔය කියන්නේ මම බලන්නම් මේක මොකද්ද කියලා. ඒක තමයි මම හිතන්නේ සාන්නාංශ. ලොකු සාන්නාංශ ඒක ගැන කිව්වා මේ විතක්ක සංකාන සූත්‍රයේ. හරි හරි. ඒක කියන ඔබ වහන්සේට හොඳයි හොඳයි හොඳයි හොඳයි. බලමු අපි ඉදිරියේදී මේක මෙම සූත්‍රයත් සාකච්ඡාවට ගන්න උත්සාහ වෙමු. හොඳයි. බොහෝ තේ සාන්නාංශ තේරුම් ගන්න. හොඳයි හොඳයි. ඊළඟ දහම් ගැටලුව දිලීපට ඉදිරිපත් කරන්න පුළුවන්. සරයි ගරු ස්වාමීන් වහන්සේ ගියවර දේශ ගියවර දේශනාව සම්බන්ධව ස්වාමීන් වහන්සේ මට අහන්න ප්‍රශ්නයක් තියෙනවා අවසරයි. ස්වාමීන් වහන්සේ සබ්බාසව සූත්‍රයේ අර මේ ආශ්‍රව දුරු කරන්න කියලා කියන ක්‍රම යටතේ ඉවසීමෙන් ආශ්‍රව දුරු කරන්න පුළුවන් කියලා අහලා තියෙනවා. එතකොට එතන කියන තියෙනවා ස්වාමීන් වහන්සේ අපිට වඩා දුර්වල කෙනෙක් මේ අපි කියන ඒ කියන්නේ අපිට වඩා දුර්වල කෙනෙක් කියන දේ අපිට ඉදසන්න පුළුවන් නම් මහා කමා ප්‍රතිපදා කියලා ඒක ඊට උසස් මට්ටමක් කියලා අහලා තිනවා ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ අපිට ප්‍රබල කෙනෙක් කියන කවුරු හරි මොකක් හරි කියනවා නම් ඉතින් අපි බැරි කමට විවසනා වෙන්න පුළුවන් නේ. ඔව්. ඉතින් ඒ වගේම ස්වාමින් වහන්සේ අපි ගියවර දේශනාවේ ස්වාමින් වහන්සේ දේශනා කරානේ අපි එදිනදා ජීවිතේ වැඩ කරද්දී බාලය වැඩිහිටියන්ට දූ දරුවන් දෙමව්පියන්ට ගෝලයෝ ගුරුවරුන්ට ඒ වගේ ගෞරව කරනවා නම් නිහතමානී ගුණය වැඩි වෙනවා කියලා නිහතමානී ගුණය ඇති වෙනවා කියලා. ඔව්. ස්වාමීන් ඒ වගේ අවස්ථාවකත් ඒ සබ්බාස සූත්‍රයේ වගේ අපිට වඩා බාලයට එක්කෝ දෙමව්පියෝ දූ දරුවන්ට ගුරුවරු ගෝලයන්ට ඒ වගේ අපිට වඩා ඒ වගේ අඩු මට්ටමින් ඉන්න කට්ටියට අපි ගෞරව කරනකොට අර විදියටම නිහතමානීත්වයේ වැඩි මට්ටමක් සිදු වෙනවද කියලා අහන්න ස්වාමීන් වහන්සේ කතා කරේ. ඔව්. අතන මට හිතෙන එතන නිහතමානී ගුණයකට වඩා නිකන් අනුකම්පාව, කරුණාව මුල් කරගත්ත දැක්මක් එතන තියෙනවා. ඒ කියන්නේ දැන් අම්මා කෙනෙක් දරුවෙක් දිහා බලද්දී මේ දරුවගේ යහපත දකිද්දී ආයාට මඟ පෙන්වන්න උත්සාහත් වෙද්දී එතන අර මඟ පෙන්වන අභිලාෂයක් අනුකම්පා කරන ස්වභාවයක් කරුණාවක් ඒ වගේ පැත්තක් හුඟක් විතර වැඩෙනවා කියලා කියන්න පුළුවන්. නමුත් අතන අර කමාපටිපදා කියන්නේ ඊට වඩා වෙනත් කාරණයක්. එතන තියෙනවා ඊට වඩා ගැඹුරක්. එතන තියෙන්නේ දැන් තමන් බලවන්තයෙක්ව ඉඳගෙන දුර්වලයෙක් කෙරෙහි මේ කියන්නේ දුර්වලයෙක්ගෙන් පරිගන්නේ නැති තත්වයක්. එතන තියෙන්නේ. දැන් හිතන්න යම්සි දුර්වල මිනිස්සෙක් ඉන්නවා. එයා Tamanට බනිනවා, ගහන්න එනවා, කරේ අඩත් තේට්ටම් කරනවා, මොනවා මොනවා හරි කරනවා. Tamanට තේරෙනවා Taman ඉන්නේ ඊට වඩා බොහොම ප්‍රබල තැනක. ඕන තරම් මෙයාට රිදවන්න පුළුවන්, ඕන තරම් ගහන්න පුළුවන්, මෙයාගෙන් පලිගන්න පුළුවන් කියලා Taman දන්නවා හොඳටම. දැනගෙනත් තමන්ගේ තියෙන ප්‍රතිපදාවක් නිසා සත්පුරුෂ ගුණයක් නිසා ඒ බඳු පරිගැනීමක් කරන්නේ නැතුව සමාව දීලා මේ දුර්වල තනත්තා කෙරෙහි අනුකම්පා කරනවා එතන තයන්නේ අන්න ඒ බඳු සත්‍යයක්. දැන් ඔකට හසන උපමාවක් දෙනවා බුදුරජාණන් වහන්සේ අර මේ සක්‍ර දේවේන්ද්‍රයා වේපචිත්ති අසුරේන්ද්‍රයන්ට කටයුතු කරපු ආකාරය. දැන් අප අර අහලා තිනවනේ මේ දෙවියන්ුයි අසුරයන්ුයි අතර ඇතිවෙච්ච යුද්ධයේදී අසුරයෝ පෙරදිලා වේපචිත්ති අසුරේන්ද්‍රයාව බැඳගෙන එනවා. දැන් එතකොට වේපචිත්ති අසුරේන්ද්‍රයා මේ හොඳටම බැනවදිනවා මේ සක්‍ර දෙවියන්ට. දැන් මේ පරාද වෙච්ච මිනිස්සයා. ඉතින් එතකොට මේ සක්‍ර දෙවේන්ද්‍රෝ කිසිම පලිගන්න යන්නේ නැහැ. ඒකට ප්‍රති ප්‍රතිඋත්තර බඳින්න යන්නේ උන්න එතුමා මේ ඉවසලා කටයුතු කරනවා. ඉතින් එතකොට අනිත් දෙවිවරු අහනවා ඇයි ඔබතුමා මේ අර වගේ ප්‍රතිචාරයක් දැක්ුවේ? ඉතින් එතකොට මේ සක්‍ර දෙවියෝ කියනවා මේ දුර්වලයෙක් දැකලා ඒ දුර්වලයාගෙන් පරිගන්න යන එක නෙමෙයි ප්‍රබලයාගේ ස්වභාවය. ප්‍රබල තැනැත්තා කියලා කියන්නේ ඊට වඩා ගැඹුරක් එතන තියෙනවා. මේ තමාට වඩා දුර්වල තැනැත්තෙක්ගේ ඒ තියෙන වැරද දැකලා ඒකට දඬුවම් කරන්න යන්න නැතුව, පරිගන්න යන්න නැතුව එයාට සමාව දෙනවා කියන එක අර සාමාන්‍ය මේ දුප්පතෙක්ව ඉඳලා දුර්වලයෙක්ව ඉඳලා ප්‍රබලයෙකුගේ වරද්දදී මුකුත් කරගන්න බැරිව බැරිකමට ඉවසනවා වගේ තනක් නෙමෙයි ඊට වඩා ප්‍රබල විවසීමක් මෙතන තියෙන්නේ කියලා පැහැදිලි කරනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ තව ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ අහන්න අවශ්‍යද? ඔව් ඔව්. ස්වාමීන් වහන්සේ මේක එදිනදා ජීවිතේ වෙච්ච සිදුවීමක්. මට ස්වාමීන් වහන්සේ දැන් අවුරුදු දෙක තුනකට ඉස්සෙල්ලා මම අර පස් අත ගන්න හින්දා මගේ අතේ රෑෂ් එකක් හැදුනා. ඊට පස්සේ ඒක ක්‍රීම් ගාලා ඒව කළා ඒක සුව වුණා. ඊට පස්සේ ළඟදී දවසකත් මට එවැනිම දෙයක් වුණා. ඊට පස්සේ මම කල්පනා කරා ඇයි මට මෙහෙම උනේ කියලා එහෙම මෙතනකොට මට ආයෙ මතක් වුණා මේ අර අතුරට පස් දාලා ඒ වගේ දෙයක් අත ගෑම නිසා තමයි මට එහෙම උනේ කියලා. හැබැයි එහෙම මම කල්පනා කරනකොට මගේ අත හොඳටම සුව වෙලා තිබුණා. ඉතින් ඊට පස්සේ මට ඒක කල්පනා වුණා මේකින්ද තමයි උනේ කියලා. හැබැයි ඊට පස්සේ ටික දානකට පස්සේ ආයෙ මගේ අත ආයි අර විදියටම මේ කහන්න පටන් ගත්තා. ස්වාමීන් වහන්සේ එතන උනේ හිත ලෙඩවීම නිසා කය ලෙඩවීමක්ද ස්වාමීන් වහන්සේ උනේ මොන වගේ දෙයක්ද උනේ? වෙන්නත් බැරි නැහැ ඉතින්. මොකද හිතත් හදලා දෙනවනේ සෑහෙන කතන්දර. එතකොට හිතෙනුත් ලෙඩ වෙනවා. හිතෙන් තින් බලනවා දැන් තින් මේකත් කළා දැන් ආයෙ තාම කැසුවේ නැහැ නේ කියනොත් ඔන්න කතන්න ගන්නවා. <laughs> වෙන්න පුළුවන් ඉතින් ඒකත්. මේ අර මතක් නොවෙච්ච වෙලාවේදී එහෙම මොකක්වත් ගැටලුවක් නැහැ. දැන් ලෙඩෙත් සුව වෙලා තියෙනවා. අපි හිතන්න ගියාම ඕන්ට වඩා හිතින් ඕක හදලත් දෙනවා. ඒ නැති පුංචි දේ පවා ලොකු කරලා දෙනවා අපේ හිතින්. වෙන්න පුළුවන්. බැරිත් නෑ. මොකද අපේ හිත සෑහෙන්න මූලික වෙනවා. විශේෂයෙන්ම චර්ම රෝග වගේ දේවල් වලට හිතේ ඇතිවන ආතතියක් හිතේ ඇතිවන සැකයක් ඒවා හරහා ඉතින් විවිධ චර්ම රෝග එහෙමත් හට ගන්නත් පුළුවන්. ඒ නිසා හිත මූලික වෙන ගතියත් තත්ත්වයක් ඇතම් රෝගවල තියෙනවා. දරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. හොඳයි. ඊළඟ පැනය චිත්තාට ඉදිරිපත් කරන්න පුළුවන්. දරුවන් සරණයි ස්වාමීන් වහන්සේ අවසරයි. ඔව්. ආමසරයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ මට මේ ප්‍රශ්නේ ඇත්තටම හරියටම වරණගා ගන්න පුළුවන් වෙයි දන්නේ මම උත්සාහ කරනවා මේ මට එතන නිකන් පොඩි පටලැවිල්ලක් තියෙනවා. මේ දැන් මම හිතන්නේ අද ස්වාමීන් වහන්සේ විස්තර කරපු එකත් මම හිතන්නේ බන්ජීව මහත්තයා හපතනක් වගේ තමයි. දැන් ශුන්‍යතාවයක ඉන්නකොට ස්වාමීන් වහන්සේ එතන ඇත්තටම මමයා නැහැනේ. එතකොට එතකොට අපිට ඇත්තට මෙතන විදර්ශනාවක් වෙන්නේ අපිට ඇත්තට මුකුත් අත්දැකීමක් නැහැනේ අත්දැකීමක් නැහැ කියන්න බෑ. දැන් අපි අපි අත්දැකීම් වශයෙන් සලකන්නේ මම හදන අවස්ථාව පමණද එතකොට? එතකොට බුදුරජාන් වහන්සේ අවුරුදු 45ක් කිසිදු අත්දැකීමක් නැතුව දින්දලා තියෙනවා. එහෙම කියන්න බෑනේ. එතකොට අපි يعني මම හදන්නේ නැහැ කියන්නේ අත්දැකීමක් නැහැ කියන එක නෙමෙයි ඉතින්. එතෙන්දී සමහර විට කෙලස් කෙලස් වලට උපකාර නොකර කෙලස් පෝෂණය කරන්නේ නැතිව සිහියෙන් ගත කිරීමක් කියලා කියන්න පුළුවන්. ඉතින් අර වගේ ලොකු ෆ්‍රික්ෂන් එකක් නැහැ. ඉතින් මේ මොකද්ද? කියන්නේ කෙලස් බරිතව කෙනෙක් පුජ්‍යලයක් මමෙක් හදාගෙන හිත වෙහෙසට ලක් කරගෙන ශෝක කරගෙන පැටල පටලවාගෙන ආතතියකට ලක් වෙලා ඉන්නා වගේ බරපතල අත්දැකීමක් නන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ දැන් භාවනාවේදී අපි අත්දකින්න එකක් තියෙනවනේ මම දන්නේ කොහොම වැරදියට ඒක හිතාගෙන ඉන්නවද කියලා. දැන් අර නින්දකට ගියා වගේ තැනක් තියෙනවා. එතන අත්දැකීම කියන්න බෑ. හැබැයි ඊට ඉස්සෙල්ලා හිටියෙත් සතියේ එළියට එන්නේ සතියෙන්. එතකොට අපි දන්නවා මේ හිටිය තැන අත්දැකීමක් නෑ කියලා. හා එහෙමනම් එකක් වැඩක් නෑ අතරම. දැන් ඇත්තටම දැන් අපේ විපස්සනාවේදී ඇතම් යුගවල ওই වගේ තැන්වලට එන්න ඉඩ තියෙනවා. නමුත් එතනින් ඒ නින්දට අවදි වෙන්න අවශ්‍යයි. ඒ නින්ද තුල ගත කිරීම නෙමෙයි අවශ්‍ය වෙන්නේ. දැන් අපි ඕනම තැනකදී සතෝ සම්පජානෝ කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ සිහියෙන් සම්පජඤ්ඤයෙන් යුක්තව මොකද්ද වෙන්නේ කියලා දැනගෙන තමයි වාසය කරන්න තියෙන්නේ. නමුත් සමහර වෙලාවට හිත ගිහිල්ලා හේතු වෙනව ඔන්න වගේ නිකන් අඳුරු ගුහාවන් වලට ගිහිල්ලා පිවිසෙනවා. එතකොට ඉතින් අපි ඒකේ අඳුරු අඳුරු ගුහාවක මුළු ගැන්විලා ඉන්නව වෙනුවට ඒ නිින්දෙන් අවදි වෙන්න අවශ්‍යයි. ඒ අඳුරු ගුහාවෙන් එළියට එන්න අවශ්‍යයි. එතන තමයි අපි දැනුවත් බවක් තියෙන්නේ. එතන තමයි සතිමත් බවක් තියෙන්නේ. ඒ නිසා ඇතම් යෝගාවචරින් මමත් දැකලා තියෙනවා. ඒ කියන්නේ මේගොල්ලෝ භාවනා කරනවා කියලා. විපස්සනා කරනවා කියලා ටික වෙලාවක් සතිය දිනු කළා ඔන්න දන්නේම නැහැ ගිහිල්ලා ඒ අස්සකට රිංග ගන්නවා ඔළුවත් කඩම්පාත් වෙනවා එතනලා සෑහෙන වෙලාවක් ඉන්නවා ඊට පස්සේ ඔන්න අවදි වෙනවා ඉතින් එතන ප්‍රයෝජනයක් නැහැ ඇත්තටම. ඒක නෙමෙයි වැදගත් වෙන්නේ. ඔය ඒක නෙමෙයි වැදගත් වෙන්නේ. අපිට පුළුවන් නම් අපි දැන දැන මේ හිතේ මොකද්ද වෙන්නේ කියලා දැක දැක ඉන්න පුළුවන් නම් ඒකයි වැදගත් වෙන්නේ. එහෙනම් ස්වාමීන් එතන තමයි මම හිර වෙලා ඉන්නේ. ඉතින් මට තේරෙන්නේ නැහැ. يعني මට තේරෙනවා එතන විදර්ශනාවක් වැඩෙන්නේ කියලා. ඉතින් එතනින් මං එළියට එන්නේ කොහොමද කියලා තේරෙන්නේ නැහැ. ඒකේ ඉන්නේ නැතුව සක්මන වැඩිපුර කරන්න පරයන්කේ නොකර. පරයන්කේ කරනවා නම් ඔව් පරයන්කේ කරනවා නම් S2 ටිකක් අරගෙනත් කරාට තමක් නෑ. මොකද ඇහැ වහගත්තොත් විතරයි අර වගේ තත්යකට යන්න හුඟක් දුරට අවකාශය තියෙන්නේ. හිතන්න දැන් අපි බිත්තියක් දිහා බලාගෙන <coughs> භාවනාව කරනවා නම් අපිට ඕනනම් පුළුවන් එතකොට S2 අරගෙන කරන්න. මොකද බිත්තිය දිහා බලන් හිටියයි කියලා හිත වෙන වෙන අරමුණු වල යන්නේ නැහැනේ. හැබැයි අර වගේ තැනකට ගිහිල්ලා හිර වෙන්නෙත් නැහැ. ස්වාමීන් මටත් තේරෙන්නට දැන් එතනින් එළියට එන එකත් මට මට තේරෙනවා එතන අනාත්මය කියනත් තේරෙනවා මගේ ඒක එළියට එනවා කියන එක මම කරනවා කියන එක සංස්කාරයක් කියලා තේරෙනවා ඒ වුණාට මම එතන හිර වෙලා ඉන්නවා කියලා තේරෙනවා එතනින් එහාට යන්නේ නැහැ කියලා තේරෙනවා ඒක තමයි ඕක ඕක හිර වෙන්න යන්න එපා ඒ කියන්නේ ඕක ඇවිල්ලා පුරුදු කළ යුතු විපස්සනාවට ප්‍රයෝජනවත් වෙන තත්වයක් නෙමෙයි අපි ඒ නිසා එතනදී සතිය පාදක කරගෙන අවදිමත් බව පාදක කරගෙන ඔය වගේ තැන් හිත මුදවා ගැනීමයි කරන්න තියෙන්නේ. ඒ නිසා ටික කාලයක් යනකම් S2 පියාගෙන පරයන්කේ පරයන්ක භාවනාවේ ඉන්න එක ටික කාලයක් වළක්වන්න. වළක්වලා ඔය හිත ඒ පුරුදුලා ඉන්න තැනින් බේර ගන්න. ඊට වඩා වැදගත් නිකන් සක්මනක යෙදෙන එක හොඳට S2 අරගෙන හිත දිහා බලාගෙන හිතට එන අරමුණු දිහා හොඳට තේරුම් ගනිමින් ඒවා විමසමින් සංස්කරණ සිද්ධ වෙන ආකාරය දැකගනිමින් ඒ සක්මනක යන නොගැඹුරු මේ සමාධිමත් භාවනාව ඊට වඩා වටිනවා. කියන්නේ ගැඹුරු සමාධියක් කියලා අපි හිතාගෙන ඉන්න තත්වයකට වඩා මේ හොඳ ප්‍රകൃතියේ හොඳට විනිවිද දකිමින් හිතේ පහළ වෙන සිතුවිලි තේරුම් ගනිමින් ඒ යන ගමන වැදගත්. එතන ප්‍රයෝජනයක් තියෙනවා. එතන නුවණක් වැඩෙනවා. ස්වාමීන් වහන්සේ ඉතින් සක්මනත් වැඩි වෙලා කරන්න බැහැනේ අර මත් වෙලා ඒකෙන් එළියට එන්නත් බෑ. ඊට පස්සේ වාඩි වුණාම මේ ඉක්මනට ආය අර නිින්දට වැටෙනවා වගේ වෙනවා. නෑ එහෙමනම් ඒ කියන්නේ මෙහෙමයි. දැන් සක්මන කරද්දී උනත් හොඳට එළියක මේ එළියක පහළයක සක්මන් කරන්න. ඒ කියන්නේ හුලන් ටිකක් වදින ගහක් කොලක් තියෙන එහෙම තැනක සක්මන් කරන්න. මොකද අර අර වගේ නිකන් බ්ලූමි තැනක නිකන් අඳුරු තැනක නිකන් හිර වෙච්ච තැනක සක්මන් කරද්දී එතනදිත් හිත නිකන් හිරවීමක් වෙන්නේ. මොකද මේ නිවැරදි නිවැරදි විපස්සනාවකදී වෙන්න තියෙන්නේ ඒ කියන්නේ ප්‍රතිඵලයක් වශයෙන් ලැබෙන්න තියෙන හිරවීමක් නෙමෙයි. හිත හොඳ නිදහස් හිත හිතේ සිතේ ස්වභාවය නිකන් හාත්පස පැතිරීමක්. හැබැයි එකම අරමුණකවත් බැහැගන්න නැතුව සිටීමක්. සමාධියක හිර නොවීමක් තමයි වෙන්න තියෙන්නේ. ඒකනේ දැන් බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ මොකක්ද ඒකට ලස්සන වචනයක් එනවා මේ සීමා මරියාදාවල් විමරියාදි කතේන චේතසා කියලා. කියන්නේ මරියාදාවක් නැහැ හිතට. හිතට හිර වෙච්ච ගතියක්, අහවල් තැන නිකන් කොටු වෙච්ච ගතියක්, සීමාවකට පටු වෙච්ච ගතියක් හිතේ තියෙන්න බෑ. මම මම කියන්නේ ටිකක් එදිනදා වැඩ කටයුතු වලම නිරත වෙන්න. ඒ කියන්නේ ඉඳගෙන කරන භාවනාව ටික කාලයකට නවත්තන්න. එදිනදා කටයුතු වල මොකද්ද මේ හිත කරන්නේ? කොයි වෙලාවද හිතේ මේ ද්වේෂයක් පහළ වෙන්නේ? කොයි වෙලාවද හිතේ රාගයක් පහළ වෙන්නේ? කොයි වෙලාවද හිත විසිරෙන්නේ? කොයි වෙලාවද හිතේ සැක පහළ වෙන්නේ? කී කී ඒවා දැක දැක ටිකක් එදිනදා කටයුතු වල නිරත වෙන්න. ඒක කරනවා ස්වාමීන් වහන්සේ. ඒක ඒක විතරක් දන්ද කරන්න. කමක් නැහැ. ඒතර අරක ටිකක් මග හැරිලා ආවි. මොකද අර වගේ දෙයක් බුරුදු කළා කියලා කිසි ප්‍රයෝජනයක් නැහැ. ඒක තමයි මට තේරෙන්නේ නැත්තේ දැන් එතන විදර්ශනාවක් වෙන්නේ නැහැ නේ කියන එක තේරෙනවා. මේ සමහරවිට පැය දෙක තුන ඉන්නවා අපේ කිසි තේරුමක් නැහැ. කිසි තේරුමක් නැහැ. ආ මේක තමයි. බොහොම තින් ස්වාමීන් වහන්සේ. හොඳයි. හොඳයි. හොඳයි. බන්දු ජීව මහතා රැවත අත්විසීමක් කරන ඔබට දහම් ගැටලුවක් තිබේද? අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට වෙලාව තියෙනවද? ආ විනාඩි 5ක් විතර දෙන්න පුළුවන්. ආ ඔව් ස්වාමීන් මේක මේ අද ධර්මදේශනාවට අදාළ නැහැ. මගේ දැනුවත් බව සඳහා එක මේ කෙනෙක් එක කරන සාකච්ඡාවකදී මතුවෙච්ච එකක්. දැන් සමහරක් අය එක එක අදිෂ්ඨාන කරලා තියනවා කියලා කියනවනේ. ඒ කියන්නේ මම දන්නේ ඒක කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. දැන් අපි හිතමුකෝ මෛත්‍රී බුදු බුද්ධ ශාසනයේදී තමයි එයා නිවන් දකින්නේ කියලා එහෙම අදිෂ්ඨාන කරලා තියෙනවානේ. එතකොට ඒ වගේ කෙනෙක් දැන් මේ මේ මේ ජීවිතේ තව ඉන්නකොට එතකොට ඒ අය භාවනා කරනවා නම් භාවනා කරනකොට ඒ අයට මේක භාවනාව තුළින් එහෙම පෙන්වා දීමක් වෙනවද මේ මට නිවන් දකින්න පුළුවන් බෛත්‍රී බුද්ධ ශාසනය තමයි කියලා එහෙම වගේ එයාව මේ පවතින මේ ශාසනයේදී විදර්ශනාවෙන් වැඩෙන්නේ නැතිව එහෙම ස්වභාවයක් එහෙම වෙන්න පුළුවන්. එහෙම කොහේ හරි ධර්මයේ තියෙනවද ස්වාමීන් වහන්සේ එහෙම? එහෙම මම නම් එහෙම අහලා නැහැ. හැබැයි අට කතාවල එහෙම නම් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ සූත්‍ර දේශනාවල නම් මම කියවලා නැහැ. හැබැයි මම යම් යම් ගුරුවරුන්ගෙන් ඒක අහලා තියෙනවා. ඒ කියන්නේ මේ ඇතම් ස්වාමීන් වහන්සලා කියනවා මෙහෙමයි. ඒ බඳු අදිෂ්ඨානයක් තියෙනවා නම් ඒ කියන්නේ දැන් සංඛාරූපේක්ෂාවෙන් එහාට යන්නේ නැහැ. ඔන්න වගේ ප්‍රකාශ සඳහන් වෙනවා. මේ එන් එහාට යන්නේ නැතුව අතනම නිකන් රැඳෙන ගතියක් එහෙම තියෙනවා කියලා. ඉතින් එතකොට ඒ කියන්නේ ඒක ඉතින් ඒ තැනක් තමයි දැනගන්න ඕනේ. යාම දන්නවා නම් මේක මෙහෙම ප්‍රබල ප්‍රාර්ථනාවක් ක්‍රියාත්මක කරන හිත නැවත නැවත ඒකේ හිර වෙනවා. එහෙමනම් අන්න හිත නිදහස් වෙන්නේ නැතුව අර වගේ තත්වයක නිකන් රැඳිලා තියෙනවා. එතන නිකන් තැග් ගහිලා තියෙනවා වගේ ගතියක් සමහරට තේරෙන්න පුළුවන්. ඉතින් එහෙම එකක් සමහර මේ ගුරුවරු ප්‍රකාශ කරනවා මෙන්න මේ බඳු තත්වයන් තියෙනකොට සංකාරූපේක්ෂාවෙන් එහාට යන්නේ නැහැ. අර දක්වා දිනු කරගන්න පුළුවන් කියලා. ඒක ගැන තමයි මොකද? ඔව්. තව කෙනෙක් එක්ක සාකච්ඡා කරනකොට කියවිච්ච එකක්. ඔව් ඔව්. හොඳයි ස්වාමීන් හොඳයි. හොඳයි. හොඳයි පින්වත් එහෙනම් අදත් අපි පැය දෙකක කාලයක් ධර්ම දේශනාවේ සහ ධර්ම සාකච්ඡාවේ නිරත වුණා. මේ අන්දමින් අපි එක්ව රැස් කරගත්තා වූ සියලුම කුසල් දෙවියන් ඥාතීන් සිරු ලෝකවාසීන් සමග අපි බෙදාගමු.